තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනුමතබ්බයං වික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං සංහා සංයෝජනානං සන්ධාවතං සංතරතං සේයතාපි භික්ඛවේ සාගද්දුල බද්දෝ දල්ලේවා සීලේවා ධම්මේවා උපනිබද්ධෝ සෝ ගච්ඡති චේති තමේව සීලං වා ධම්මං වා උපගච්ඡති තිත්තති චේති තමේව ධම්මං වා සීලං වා උපතිත්තති නිසීදති නිපද්දති චේති සීලං වා ධම්මං වා උපනිසීදති උපනිපද්දති ඒවමේව කෝ භික්ඛවේ අසුතුවා පුතග්ජනෝ රූපං ඒතං මම ඒසෝ හමස්මින් මේසෝ අත්තාති සමුනුපස්සති ධර්ම සෝනාදිලාසි සදහැබර කාරුණික පින්වතුනි මේ පින්වත් සීල දෙනා මේ මොහොතේ බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් මේ සූදානම් වෙන්නේ තම තමන්ගේ මෙලොව ජීවිතවලට ඒ වගේම පරලොව ජීවිතවලට බොහෝ කාර්යයක් හේතුපකාර වන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට විශේෂයෙන් මේ කුසල ධර්ම සිද්ධ කරගන්නට බලාපොරොත්තු රාශියක් මේ පින්වතුන්ගේ සිත්වල තිබුණා විශේෂයෙන්ම ඒ අපේ ලැබුණෝරුවේ ධම්මවිහාරි පොලිහා මුතුන් වහන්සේගේ දෙමව්පියොත් ඒ වගේම සහෝදර සහෝදරියෝ ඥාතීන් ඒ වගේම අසල් රැසි හිතේකින් සියලු දෙනා මේ කරාසි වෙලා අද මේ පින්කම සිද්ධ කරන්නේ ඒ පොලිහාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේ මේ පින්වත් සෑම දිනා නමින් නැසී කාලය යාත්‍රා කළා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේ මේ පැමිණි සහ සම්බන්ධ වෙන සියලුම දිනාගේ සුජීවත් වාසය කරන දෙමව්පියන්ටත් මේ පින්වතුන්ටත් ජී මෙලෝ ජීවිත වලට ආශිර්වාදයක් වෙන්නත් සාංශාරික මේ දුක අවසන් කරලා උතුම් නිවන් අවබෝධ කරගන්නටත් මේ කුසලයන් හේතු උපනිශ්‍රය වේවා කියන සිත් ඇතිව යදනේ කුසල ක්‍රියාවන් සිද්ධ කරන්නට යෙදුනි. හිමුතුනි මෙහිලා විශේෂයෙන් මතක් කරන්ට වටින ධර්මතාවයක් තියෙනවා අපේ මේ ගමේ මේ නෑද මේ පින්වත් පිරිස පිරිසට. මේ සම්බුද්ධ ශාසනය දිහා බලනකොට පෙන්වනවා කීපේදී ඒ කෝටි ගණන් මහරහතන් වහන්සේලා වැඩ සිටි ශාසනයක්. එබඳු ශාසනය කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටිකෙන් ටික ධර්මයේ අර්ථය අතහැරීමෙන් ප්‍රතිපත්තිය අතහැරීමෙන් පිරිහීමට ගිහිල්ලා ගිය බවක් පේනවා. ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවත්, දීපින්වතුන්ගේ පැත්තෙන් බැලුවත් ධර්මානුකූල ජීවිතවල අඩු බවක් පෙනෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලා සීලාදී ගුණධර්මයන්ගේ පිළිපදලා කටයුතු කරලා ලෝකෙට උපකාර කළ සම්බුද්ධ ශාසනය නගා හිටවන්නට එකම සිතින් කටයුතු කරන පිරිස් බොහෝම සුලභව දකින්න නෑ බොහෝම දුලබයි මේ කාලේ. ඒබඳු කාලයක තමුන් සතුටු වෙන්නට ඕනේ මේ පින්වත් සියලු දෙනා ළඟ හැදිලා වැඩිලා එකට ජීවත් වෙලා ඒ තමන්ගේ දරුවා සහෝදරයා තමන්ගේ ඥාතිවරයා මේ ශාසනයේ පැවිදි වෙලා අද දවසේදී තාම කුඩා අවදිය එතකොටවත් තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් බොහොම තිල්වත් බොහොම ගුණදරිතු බොහොම නියතමානීව මේ ශාසනයේ කලන මිත්‍රයන් ඇසුරු කරමින් මේ සංසාරගත දුක්ඛය අවසන් කරන්නට සමන් වහන්සේත් වෙර ධර්මයෙන් මේ හෝදපාලුවට විනාශයට යන සම්බුද්ධ ශාසනය නගා හිටවන්නට සද්ධර්මයේ ලෝකෙ තුල පවත්වන්නට ටික ටික Tamanth හැකි ප්‍රමණයකින් අද දවසේදී පුරුදු පුහුණු වෙනවා කටයුතු කරනවා අනාගතයේදී අපිට පෙනෙනවා මේ සම්බුද්ධ ශාසනයට බොහෝ උපකාරී වූ අවශ්‍යම උපකාරී වූ මහතෙරුන් වහන්සේ නමක් වෙයි කියන කරුණ. එහෙනම් මේ පින්වතුන් සතුටු වෙන්නට ඕනේ අනේ අපේ දරුවේ ශාසනය තුල ඉඳලා ශාසනය තුල ඉඳගෙන ශාසනය පිරිහින්නට නොදී ශාසනය රැකගන්න තත්වයට කටයුතු කරනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ සද්ධර්මය ලෝක තුල රකින්නට අපිත් උපකාර කළා නේද? මේ සංසාර දුකේ ඉන්න සත්වයාට සතර දුකින් ඈතර වෙන සද්ධර්මයේ ලෝකේ පවත්වන්නට අපිත් උපකාර කරලා තියෙනවා නේද? අනේ මේ දුක්ඛහගත ලෝකෙන් ඈතර වෙන මේ සද්ධර්මයේ නැවත නැවත ලෝකේ පවත්වලා අනාගතයේ පහළ වෙන ලෝකයට මේ සද්ධර්මයේ උරුදු කුරුම කරලා දෙන්න අපි උපකාර කරලා තියෙනවා නේද? ලෞතර සම්බුදුරයන් වහන්සේ නමකගේ ශාසනය ලෝකෙ තුල පවත්වන්නට උපකාර කරන්ට අපිට ලැබීම මොනතරම් පිනක්ද කියලා සතුටු වෙන්නට ඕනේ. මේ පින්වතුන් එහෙම ඒක ඒසා විශාල කුසල ධර්මයක් පරිත්‍යාගයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරලා එපමණකිනුත් නතර නොවි තවදුරටත් මේ පින්වතුන් කුසල ධර්මයේ අර්ථය පිළිතලා අද දවසේදී තවදුරටත් කටයුතු කරනවා Tamange ජීවිතය දත් කුසල ධර්මයෙන් සිද්ධ කරගන්නට ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට ශාසනයටත් උපකාර වෙන විදිහේ දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කරනවා. එහි ඒ එක් අවස්ථාවක් හැටියටයි අද මේ සිංහතුන් මේ ස්ථානයට පැමිණේ හෙට දවසේදී සංගත මහා දක්ෂිනාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඒ කුසල ක්‍රියාවේ పూర్ව භාග කොටස හැටියට අද මේ සද්ධර්මයෙන් දිඳක් ශ්‍රවණය කරන්ට සූදානම් වෙන්නේ. මේ අවස්ථාවේදී මේ පින්වුතුන් බොහෝම වමනාවෙන් සදහැති ඇතුව එක කටයුත්තක් කරන්නට ඕනේ. අනේ අපේ දරුවෝ මේ ශාසනය පැවිදි වෙලා සසර දුකින් එතර වෙන්න උත්සාහවත් වෙනවා. අපි වැඩිහිටි බවට පත් වෙලා තාම ගෙවල් දරුවල් වල. අනේ අපි උත්සාහවත් වෙන්නට ඕනේ, වීරිය කරන්නට ඕනේ නේද කියලා තමන්ගේ ස්වාමින් වහන්සේලා දිහා බලලා සිතට ධෛර්ය ශක්තිය අරගෙන මේ ශාසනය තුල පිහිටලා Tamanta හැකතුමාණයෙන් ප්‍රතිපත්තිය හැසිරෙන්නත් මේ පින්වතුන් උත්සාහවත් වෙන්න ඕනේ. ප්‍රතිපත්තිය හැසිරෙන්නට නම් පින්වතුනි ඒ පිළිබඳව ධර්මය යම් පමණක හෝ දන්න බවක් අපි තුල තියෙන්න ඕනේ. ඒ දන්න බවක් ඇති වෙන්න නම් හොඳට සද්ධර්මය ශ්‍රවණය කරපු බවක් අහපු බවක් අපි තුල තියෙන්න ඕනේ. ඒ නිසා හැම දිනම බොහෝම වමනාවේ නොයේක් අරමුණු දිහා බලන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව වටපිට පේනෝ නම් ඇස් දෙක පියාගෙන බොහෝම වමනාවෙන් මේ මොහොතේදී බනහන්ට ඕනේ කුමක් නිසාද සසර දුක්ගිනි නිවන සද්ධර්ම මාර්ගය අවබෝධ කරගන්න මේ අවස්ථාවම අපිට හේතුවක් වේවා කියන කලන සිත්තුව ගන්නවා. පින්වතුනි මම අද දවසේදී මේ පින්වතුන්ට මාත්‍රකා කළා බොහොම වටිනා අර්ථයක් හඳුනන ලද සූත්‍රයක්. මේ සූත්‍රයේ නම ගද්දුල බද්ද. බලු දන් වලින් බඳින ලද බල්ලා. ඒ සූත්‍රයේ නම ඒකයි. අනම තග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං සංඥා සංහා සංයෝජනානං සන්දහවතං සංසරිතං බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා සසර ඒමේ අත දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ මුල් කෙලවරක් තේන්නේ නැහැ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සතර ඒ මේ අත දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ මුල් කෙලවරක් වෙන්නේ සේයතාපි වික්කවේ උපමාවක් කියනවා කොහොමද මහණෙනි දැඩි දන්වලකින් සුනකයෙක්ව යම් කණුවක හෝ ටැඹක බැන්දොත් මේ සුනකයා මේ සතා ඇවිදිනවා නම් මේ කනුව වටාම ඇවිදිනවා. හිතගෙන ඉන්නවා නම් මේ කනුව ළඟම හිතගෙන ඉන්නවා. ඉඳ ගන්නවා නම් මේ කනුව ළඟම ඉඳ ගන්නවා. නිදා ගන්නවා නම් මේ කනුව ළඟම නිදා ගන්නවා. ඒව මේවකෝ බික අසුතවා පුතජනෝ ඒ වගේම මහණෙනි සද්ධර්මය නොදන්න නුවණ තාම වැඩිලා නැති මේ පුතත්ජන ලෝකයා රූපය මම රූපය මගේ රූපය මගේ ආත්මයයි කියලා දකිනවා සෝ ගච්ඡති හේති මේ පංච උපාදානස්කන්ධේ උපගච්ඡති ගච්ඡති චේති ඉමේ පංච උපාදානස්කන්ධේ උපගච්ඡති චිත්තති නිසීදති නිපජ්ජති චේති මේ පංච උපාදානස්කන්ධේ පිට්ඨති නිපජ්ජති නිහිදති අර තුනකයා බලුපැටව කණුවේ හෝ කැඳේ හෝ බැඳාම ඌ කැරකෙන්නේ ඇවිදින කොහෙද? කණුව වටේමයි. ඒ වගේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ අසුතවත් සුතචන කෙනා ලෝකයා රූපය මම කියලා රූපය මගේ කියලා රූපය මගේ ආත්මය කියලා වේදනාව සංඥාව කියන්නේ හඳුනන බව කල්පනා කරන බව දැනගන්න බව මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා යන්නේ දකින්නේ මේ ලෝකයා ඉඳ ගන්නවා නම් පංච උපාදාන ස්කන්ධයකම ඉඳ ගන්නවා ඇවිදිනවා නම් පංච උපාදානස්කන්ධයකම ඇවිදිනවා. හිතගෙන ඉන්නවා නම් පංච උපාදානස්කන්ධයකම හිතගෙන ඉන්නවා. නිදා ගන්නවා නම් පංච උපාදානස්කන්ධයකම නිදා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේ ධර්මයන්ගේ අර්ථය ටිකක් ගැඹුරුයි. අපි ටිකක් මේ අර්ථය නුවණින් විමර්ශනය කරලා පරේක්ෂණය කරලා ගවේෂණය කරලා බලමු. හැබැයි බලන්ට ඉස්සෙල්ලා කරුණක් අපි දැනගන්න ඕනවා. මේ ධර්මය ඇයි මෙහෙම බලන්නේ කියන කරුණ. අපිට මේ දහම මේ විදිහට සම්මර්ෂණය කළ යුතුයි බැලිය යුතුයි කියන අවශ්‍යතාවය මතුවෙන්නේ අපේ ජීවිතවල යථාර්ථය දැක්කොත් විතරයි. අපි අපේ ජීවිතේ ජීවත් කළාට අපි ජීවිතේ අපි ජීවත් වුණාට අපි අපේ ජීවිතයේ ස්වභාවයවත් දන්නේ නැහැ. එහෙම දන්න කෙනෙක් වුණා නම් මේ ධහමේ වටිනාකම ඉබේමයි මතු වෙන්නේ වටින්නේ. කෝටි ගණනක් වටිනා මණිකක් නොදන්නා ලදරුවෙක් අතේ තිබුණොත් මොකද වෙන්නේ? මෙයා මේකේ වටිනාකම දන්නවද? දන්නේ නැහැ. සත 50ක සීනි බෝලයක් කවුරු හරි කඩෙන් අරගෙන අයියෝ පුතේ ඕකට වඩා මේක බලන්න හරි පැන රහයි. මේ මේක අරගෙන ඕක දෙන්න කිව්වොත් මේ ළමයා දෙන්නේ නැද්ද? ඇයි එහෙම දෙන්නේ? මේකේ වටිනාකම දන්නේ නැති නිසා. හොඳට නුවණක් තියෙන කරුණු කාරණා නුවණින් දන්න වැඩිහිටි වෙච්ච විඤ්ඤු පුරුෂයෙක් ළඟ කෝටි ගාණක් වටිනා මණිකක් තිබුණොත් සීනි බෝලයක් දීලා ගත්ත හැකිද? බුටි කන්න තමයි වෙන්නේ නේද? ඒ වගේ මේ සද්ධර්මයේ වටිනාකම සද්ධර්මය ගැන දන්න ජීවිතය ගැන දන්න කරුණු කාරණා තේරෙන ජීවිතයේ ස්වභාවය යම් පමණක හෝ අවබෝධ කළ කෙනෙක් වුණොත් එයාට මේ සද්ධර්මය ගොඩාක් වටිනවා. එයාව ගන්න බෑ චූටි සීනි බෝලයක් වගේ දෙයක්. ජීවිතය ගැන නොදන්න මම කියන්නේ කවුද? තමා කියන්නේ කවුද? ඇයි අපි ජීවත් වෙන්නේ? මොකටද අපි ජීවත් වෙන්නේ? අපේ ජීවත් වීම කුමක් සඳහාද? කියන කරුණවත් නොදන්න කෙනාට තුනුරුවන් කියන්නේ ලෝකේ සාමාන්‍ය අරමුණක් විතරයි. බෞද්ධ කියන නම කිව්වත් එයාට තුනුරුවන් සාමාන්‍ය දෙයක් විතරයි. එයාට තුනුරුවන් වටින්නේ නැහැ. එයාට අර පොඩි ළමයාට සීනි බෝලයක් දීලා කෝටි ගන්න වටිනා මැනික ගන්න පුළුවන් වගේ තුනුරුවන්ගේ වටිනාකම නොපෙනුණු කෙනා කෙනාව තුනුරුවන්ගේ වෙන් කරන් ඒ තරම් වෙහසක් ගන්න ඕනේ. සුළු දෙයයි වේදම් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඇහැට රූපයක් පෙන්වුවා නම් කනට ශබ්දයක් ඇසුවා නම් නාසයට ගන්ධයක් ඇහුණා නම් දිවට රසක් එහෙම ලැබුණා නම් කයට ස්පර්ශයක් ලැබුණා නම් මොකද වෙන්නේ? බණ දහමක් එහෙම ඕනේ නෑ. තුනුරුවන් එහෙම ඕනේ නෑ. රූප බලන්න, ශබ්ද අහන්න මේ වගේ හරියට පොඩි ළමයාට සීනි බෝලයක් දීලා කෝටි ගාණක් වටිනා මැණික ගන්නවා පුරුෂයෙක් වගේ අපි දන්නේ නෑ අපිට ඇහැට රූපයක් පෙන්නලා සද්දයක් රස කළා ගඳ සුවඳ පෙන්නලා අනවරාග්‍ර වූ සංසාරෙන්ම ජරා මරණ දුකින් ඈතර වෙන්න තියෙන සද්ධර්මය අපෙන් අයින් කරලා කියලා අපි දන්නේ නැහැ. අපිට අද වටින්නේ අර සීනි බෝලේ මිස කර්මණික නෙමෙයි වෙලා. රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ ලබන, රස විඳින, කයට ස්පර්ශ දැනෙන මේ ටිකම අපිට හරි වෙලා තියෙන්නේ. කමක් නැහැ. මේ ටික හැමදාම හෝ තියාගන්න පුළුවන් නම් හොඳට පේනවා හොඳට පේනවා තව අවුරුදු 50කින් හරි 60කින් හරි අපි මම මම කියලා මගේ මගේ කියලා ඉන්න මේ හැම දෙයක්ම අතහැරෙනවා කියලා පේනවා තේරෙනවා ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ මේක අතහැරලා කල මේක අතහැරලා මේකෙන් ඈතර වෙන සදාතනික තැනක් තියනවාද කියන එක තනසිල්ලක් වෙනස් නොවන තනසිල්ලක් තියනවාද කියන එක හොයන්න උත්සාහවත් වෙන්නේ හරියට අර නොදරුවා වගේ. නමුත් ජීවිතයේ ස්වභාවය ජීවිතයේ යථාර්ථයේ ජීවිතයේ වටිනාකම යම් කිසි කෙනෙකුට තේරුණොත් අවබෝධ වුණොත් එයාව නම් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ හැට රූපයක් වෙන්නලා කාණ්ඩ සද්දයක් අසල හැම ඒ තුල ප්‍රමාද කරනවායි කියලා ඒ තුලම බැඳගෙන ඉන්නවායි කියන ධර්මතාවයක් හම්බ වෙන්නේ එයා දන්නවා මේවා નિસරුකම මේක පළක් නැති බව හිස් බව. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා අපිට මේ සූත්‍රයේ අර්ථය තෝරගන්න ඉස්සෙල්ලා තෝරගන්න වෙනවා තව අර්ථයක්. මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. නේද? අපිට අද අපේ ජීවිතය බොහොම වටිනා සැපසහගත ධර්මතාවයක් වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමේ ජීවිතය කියලා මේ ජීවත් වෙනවා කියලා කියන්නේ දුක පරිහරණය කරනවා කියනවා. දුක. නමුත් අපිට දුක නම් පේන්නේ නැහැ. අපේ ජීවිතේ සැප නැද්ද අපිට? කියනවානේ. සැප නැතිනම් අපිට ජීවිතයේ ඔක්කොම දුකක් වුණොත් අපි මේ ගෙවල් වල වාසය කරනවද? නැහැ. සැප තියෙන හිඳයි අපි මේ ගෙවල් වල ඉන්නේ නේ. නමුත් අපි දන්නේ නැහැ මොකද්ද? දුක උපදින තැන දුක නොදන්න කම නිසා සැපයි කියන වැරදි අදහසක් අපි ඇති කරගන්නේ කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් මේ විඳින මුලාසහගත භවෙන් සැපයි කියලා විඳින සැපේද කලකිරෙනවා. අපි ඒක ටිකක් විමර්ශනය කරලා බලමු. කොහොමද අපි දුක දන්නේ නැහැ දුක සැපයි කියලා හිතාගෙන ඉන්නේ කියලා හිතන්නේ හොයන්නේ අපි කිව්වා දැන් මේ ඉඳගෙන ඉන්නවා මේ පින්මුත ගොඩාක් වෙලා ඉඳගෙන හිටියොත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මත් වෙයිද දුක ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනව නේද දැන් අපිට සැපක් කියලා අපි දකින්නේ මොකද ටිකක් හිතගත්තොත් ටිකක් ඇවිද්දොත් ටිකක් හාන්ති වුණොත් සකස් කියලා තේරෙන්නේ නේද අපිට? තේරෙන්නේ. ඔන්න දැන් අපි ටිකක් හිතගත්තා කියන්නකෝ. දැන් හිතගෙනම ඔන්න දැන් අපි සැප විඳින්න හදන්නේ ඈ දැන් ඔන්න හිතගෙන මෙන්න දැන් සැප විඳිනවා මේ ටිකක් වෙලා මේ සැපේ වින්දොත් මක් වෙයිද හිතගෙන ඉන්න එක දුකක් වෙලා එහෙනම් සැපය සැප වින්දොත් දුකේ ආරම්භයක් වෙලා වෙන්නේ ඔන්න දැන් හිතගෙන ඉන්නකොට අපිට දුකක් දැන් ඒක දුකක් දැන් හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වුණොත් දැන් අපිට සැපක් කියලා පේන්නේ ආපහු මොකද්ද? අපි යම් ඉරියව්වක් නම් අපිම දුකයි කියලා අපහසුයි කියලා අමාරුයි කියලා තීරණය කළේ ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වම අපිට පේන්නේ ආයෙ සැපයි කියලා. ඔන්න දැන් ආයෙ ඉඳ ගන්නවා. දැන් ආයෙ ඉඳගෙන ඉන්නකොට ටිකක් වෙලා ආයෙත් අපිට මොකද්ද සැපයි කියලා පේන්නේ? හිත ගන්නයි කියලා. යම් ඉරියව්වක් නම් දුකයි කියලා අපහසුයි කියලා අමාරුයි කියලා හිතගත්තේ ඒ ඉරියව්වම සැපයි කියලා පේනවා. දුකේ මේ පැත්තට ගිහිල්ලා දුකේ එහා පැත්ත සැපයි කියලා දකිනවා අපි දුකේ මේ පැත්තට ගිහිල්ලා දුකේ මේ පැත්ත සැපයි කියලා දකිනවා දුක තුලම මේ පැත්තට මේ පැත්තට හැසිරුණා මිසක කවද්ද අපි දුකෙන් මිදලා හිටියේ හොඳට හිතන්න අපි සැපයි කියන්නේ ඕකට නේද ඈ එතකොට දැන් බලන්න අපි සැප කියලා සැපක් ලබනවද දුක මාරු කරනවද කියලා අපි මෙහෙම කිව්වොත් කාන්තාරික මිරිඟුව තියෙන කාන්තාරික මෙහා කෙරෝලේ පිපාසිත පුද්ගලයෙක් ඉන්නවා මෙහා කෙරෝලේ ඉඳන් මෙහා කෙරෝල දකින්නකොට මිරිඟුව ජලය වගේ පේනවා දැන් මෙයාට නුවණ නෑ මේ පේන්නේ මිරිඟුව මිසක ජලය නෑ කියන්නේ ආ වතුර තියෙනවා කියලා හිතාගෙන ශීඝ්‍රයෙන් වේගයෙන් ඒ පැත්තට දුවනවා දැන් ඒ පැත්තට ගියාම මොකද වෙන්නේ වතුර නැති බව පේනවා වතුර නැති බව තේරෙනවා. පිපාසය සංසිඳුනේ නැහැ. දැන් ඒ පැත්තේ ඉඳලා ඉස්සල තනුන් හිතපු පැත්ත බලනකොට දැන් එදේ වතුර තියනවා වගේ පේනවා. දැන් වතුර තියනවා කියලා වේගෙන් ආපහු මේ පැත්තට දුවගෙන එනවා. දැන් නුවණ නැහැ මෙයාට. දැන් මෙතෙන්ට එනකොට ඒකෙත් වතුර නැහැ. නිරිඟුව. පිපාසය වැඩි. දැන් මෙතෙන් නම් බලනකොට ආයෙත් ඈත පේනවා. එහා පැත්ත. නුවණ එහෙම නැති වුණොත් වතුර හොයාගෙන මිරිඟුව පිටුපස්සේ දුවන මේ දිවිල්ල කවද්ද නතර වෙන්නේ? නතර වෙන දවසක් කියන්න පුළුවන්. ඔය වගේ දෙයක් යමෙක් කළොත් මේ මිරිඟුව නේද ජලය නෑ නේද කියන චුට්ට විතරක් හිතාගන්න බැරුව ඒ තරම් ඒ චුට්ට කියන තරමවත් නැති. ඒ පොඩ්ඩ හිතාගන්න බැරුව ඒ මේ අතර කෙනෙක් දිව්වොත්. එයා මොන තරම් මෝඩද? මොන වගේ මෝඩකමද තියෙන්නේ? චූටි එකක්ද ලොකු එකක්ද? ලොකුයි. මොන තරම් ලොකුයිද? හිතන්නවත් බැරි තරම් ලොකුයි නේ. දන්නවද මේ පින්වත්තුන් ඒ විදිහට මේ දේ කරනවා කියලා? ඒ නිරිඟුවේ ඒ ජලය නෙමෙයි නිරිඟුව නේද මේ තියෙන්නේ කියන චුට්ට හිතාගන්න බැරුව ජලය කියලා රැවටිලා ඒ පැත්තට මේ පැත්තට නිරිඟුවේම දුවන නුවණ නැති පුද්ගලයා වගේ දුකේ මේ පැත්තේ ඉඳන් අනිත් පැත්ත දකින්න සැපයි කියලා ඒ වේගින් මේ පැත්තට යනවා ඒ පැත්තේ ඉඳන් දුකේ මේ පැත්ත දකින්න සැපයි කියලා මේ පැත්තට මේ හතර ඉරියව්වම කරන්න ඕක නිරුද්ධියේ ජලය හොයාගෙන යාට මෙහාට යනවා ඉඳගෙන හිටියා දුක හිතගත්තා දුකයි නේද කියලා යම් කිසි කෙනෙකුට නුවණක් ආවොත් අන්න එදාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් මේ දුකෙන් ඈතර වෙන්න කොහොමද ඇත්තටම අපි ඉඳලා තියෙන දුකේ නේද ඇත්තටම හිතගත්තා කියලා දුකෙන් මිදිලා නැහැ අපි හිටගෙන ඉන්න ඉරියව්ව ආරම්භුණා කියන දුකේ ආරම්භයේ මිසක සැප ලැබුවා නෙමෙයි. ඒකෙ මිදලා ඉඳගන්න පටන් ගත්තා කියන සැප ලැබනවා නෙමෙයි මේ ඉඳගෙන ඉන්නවයි කියන දුකේ ආරම්භය. දුකත් තව දුකක ආරම්භයක්. මේ දුකට සාපේක්ෂව තව දුකක ආරම්භය අපි සැප හැටියට දකින්නේ. ඒ දුකට සාපේක්ෂව තව දුකක ආරම්භය අපි සැප හැටියට දකින්නේ. එහෙනම් මේ සැපම දුක හැටියට දකිනවා නේද කියලා යම් වෙලාවක කෙනෙක් දැක්කොත් මම මේ කියන එක තේරෙනවද? හැමෝටම තේරෙනවා තේරෙන්න නැත්නම් අහන්න දහතරයක් හරි කියන්න මට ඕන මොනවා හරි කියන්න නෙමෙයි මොනවා හරි ජීවිතේට ඇත්තක් ඇත් දෙක පාගලා දෙන්න හැමදාම අපි ඒ මේ අත සසර දිව්වා පරිතරුවා මේ ටික තේරුම් කර ගන්න දරුවෝ මේ වචන ටික තේරුම් කළ දෙන කල්යාණ මිත්‍රයසුර නැතුව බුද්ධෝත්පාද කාලයක් නැතුව මිනිසෙක් වෙන්නේ නැතුව එතකොට යම් කිසි කෙනෙකුට තේරුනොත් ඇත්තටම එහෙනම් ඉඳගන්න ඉරියව්ව ඉඳගෙන හිටිය දුකක්. මේකෙන් බේරෙන්න කියලා හිතගත්තොත් මේක සැප නෙමෙයි හිතගෙන ඉන්න එක දුකක් වෙන එකේ ආරම්භය. ඒ ඒක හොඳට මුහු කරා ගියාම හිතගෙන ඉන්න එක දුක වෙලා. එහෙනම් මේ හතර ඉරියව්වම දුක නේද අපි මේ දුකේ නේද ඉන්නේ කියලා හැම කෙනෙකුට තේරුනොත් ඔන්න දැන් තමයි තුනුරුවන්ගේ වටිනාකම එන්නේ යාට. ඇයි? බුදුහාමුදුරුවෝ මේ හතර ඉරියව්වෙම මුදෙන්න පනවලා තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට සාධාරණ නොවු ලෝකෙ කිසිම තැනකින් පනවන්නේ නැති කිසිම ආගම දර්ශනයකින් පනවන්නේ නැති දහම බුදුහාමුදුරුව පනවනවා හිතගෙන ඉඳලා එන දුකක් නැතුව ඉඳගෙන ඉන්න දුකක් නැතුව නිදාගෙන එන දුකක් නැතුව ඇවිදින දුකක් නැතුව හතර ඉරියව්වෙම එන දුකෙන් නිදිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙනවා කියලා කිව්වොත් පිළිගන්නේ නැහැ අමාරුනේ. එහෙම එකක් ගන්න අමාරුනේ. නමුත් බුදුහාමුදුරන්ගේ ශාසනය එහෙම මරණයෙන් පස්සේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ නම් දුක නැති බව ලැබෙන්නේ මේ ශාසනයේ තලක් නැහැ. ඒ ඉන්නකම් දුක් විඳින්නද? නමුත් මේ දහම පෙන්වන්නේ දුක් විඳින කෙනාට දුක් විඳින අවස්ථාවේ දුකෙන් මිදෙන්නයි. මම මේ ඔය හතර ඉරියව්ව කියන තැන ගත්තේ මේ හැමතැනම කිටි කළා කැටි කළා නැත්නම් ඔය විතරක් නෙමෙයි. කොහොම ඕකට කියන්නේ ස්කන්ධ පරිහරණය දුක ඔය. තව ඔය ඔය ස්කන්ධ පරිහරණ දුකේ පිහිටලා අපි තව බොහෝ දුක් විඳිනවා. ඈ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක, ප්‍රිය ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රියං ආ එක්වීමේ දුක, හිතෙන් දේ නොලැබීමේ දුක ඈ මේ දැඩි වෙහෙස මේ දුක් රාශියක් විඳින ওই ස්කන්ධ පරිහරණ දුකේ පිට. ওই ස්කන්ධ පරිහරණයේ දුක කියපු තැන විතරයි මම නිකන් කිව්වේ. මේ ස්කන්ධ පරිහරණයම දුකක් කියලා. මෙතෙන්ට කතා කරුවාම එහෙනම් ආයි දුකෙන් ගැලවිලා නැහැ. අනිත් ඒවා නැතත් මෙතන තියෙන දුක අතහැරලා එහෙම නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ වටිනා දහමක් පෙන්නනවා මේ ජරා මරණ දුක මේ ජීවිතේම අවසන් කරන්න. මෙන්න මේ දහම අපි කොහොම හරි අද දවසේදී උපදවා ගන්න ඕනේ. අනම තග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤා යති අවිද්‍යා නීවරණානං සත්තහනං සංහා සංයෝජනානං සංධාවතං සංසරතං අවිද්‍යාවෙන් රැහිලා තණ්හාවෙන් යුක්ත වෙලා සසර ඒමියට දුවන සැරිසරන මේ සත්‍යයේ මුල් කෙලවරක් තියෙන්නේ නැහැ කියලා කිව්වා. දේශනා කළා. මේ දීර්ඝ සසර නිකම්ම දිව්‍ය සැරිසරුවේ නැහැ. දෙන්නන මේ දීර්ඝ සංසාරේන ගමනේදී ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව් මරණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි දාර්මීය මහන්සියෙන් සොයා සපලා පෝෂණය කළ තාත්තා මරණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරනවා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි දුව පුතා සහෝදරයා සහෝදරි යාළුවා මිත්‍රයා ඥාති හිතයිසින් මරණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නනවා ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේ මේ අත දුවනකොට පරිසරනකොට හැමදාම මිනිස්සු එහෙම උනේ නැහැ. දෙවියෝ ප්‍රඥේම උනේ නැහැ. සතර අපාය gedara වගේ කියලා පෙන්වන්නේ. අපි කොහේ හරි ගමනක් ගියොත් හරි හදිස්සි ඉක්මනට gedara යන්නනේ. ඒ වගේ බැරි වෙලා සතර අපායෙන් නිදිලා මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වුණොත් හරි හදිස්සි ආපහු අපායට යනවා. ඒකයි මේ සතර අපාය gedara වගේ කියලා කියන්නේ. ඈ වැඩි හරියක් සතර අපායමයි ඉපදිලා තියෙන්නේ. එතකොට ඒ එහෙම ඉපදින වාරවල පිරිසංගත සත්වලා උපදිනකොට ගවය වෙලා එළුව වෙලා බැටළුව වෙලා ඌර වෙලා ගෝනු මුව වෙලා මේ එකක් එකක් ගන්න පෙන්වනවා. බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ ටික එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පෙන්නලා සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමත් පෙන්නනවා. මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය දන්න නුවණක් තියෙන කෙනෙක් හැරෙන්න මේක කවර විශ්වාස කරයිද කියලා. ඒ විශ්වාස කරන්නේ ඇයි අපේ මේ ලැබුණෝරුවේ වැවගත්තත් මහ වතුර ගොඩක් තියෙනවා නේ. එහෙමනේ අපි කල්පනා කරන එහෙනම් මූද තරම් ඇඬුවා කියන එක මේ මේ රවට්ටන්න කියන කතාවක් වගේ තමයි අපි හිතන්නේ. අපිට හිතෙන්නේ. එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතෙන්නේ. නමුත් අනවරාග්‍ර බව කෙලවර නොපෙන සසරක ස්වභාවය අපිට හිතාගන්න බැරි හින්දායි මේ පටිච්චසමුප්පන්න ධර්මතාවය දන්න කෙනෙකුට නම් මේක එහෙම පුදුමයක් එහෙම වෙන්නේ නැහැ. ඉච්ඡරට සතර ඇවිදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ දීර්ඝ සංසාර එන ගමනේදී ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැටි හැටි යටිලා කාත් කාගේවත් පිළිසරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වරම කොච්චර තියෙන්නේ නැද්ද? අත්පය හතරම නැතුව පිළෙක් වෙලා අසරණව කිසිම පිහිටක් කරන්නක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වර ලෝණ තරම් නැති ගස් ගල් පර්වත වලින් වැටිලා හිත පොඩි වෙලා මරන වාරව ලෝණ තරම් නැති කොරි කුෂ්ඨ හැදිලා මේ ශරීරයේ පෙරව ගොඩක් වෙලා ජීවිතය අවසන් වෙච්ච වර ලෝණ තරම් නැති ජීවත්ව ඉද්දිම පණුව ගහලා නරුණු වාර ලෝණ කරන්නේ නැති. අපි මේ මහත්යගෙන් හුවොත් කියයි. නේද? ජීවත් සිද්ධිය පණුව ගහන ගහලා ඉන්න ජීවිත. ඈ එතකොට මේ ස්වභාවය අපි සසර දිවන තරම් විඳලා තියෙනවා. විඳින්න තියෙන හේතුවක් තියෙනවා. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ නැහැ. එහෙම වෙලා ඇති ඕන තරම්. නමුත් අපේ ජීවිතේ මාළු ටැංකියෙක් මාළු ටැංකියෙක ඉන්න මාළුවෙක් වගේනේ. මාළු ටැංකියක ඉන්න මාළුවාට මුළු ලෝකෙම කොච්චරද? එච්චරයි. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා කියන්න පුළුවන් කමක් එහෙම තිබුණා. මේ ඕක විතරක් නෙමේ ලෝකෙ කියන්නේ කාර් තියනවා, බස් තියනවා, ගොඩනැගිලි තියනවා, මිනිස්සු ඉන්නවා කියලා කිව්වොත් අර මාළුවා කතා කරන්න පුළුවන් බොරු කියන්න එපා කියයි. එයා මයින්නේ, එයා බලන්නේ, එයා දකින්නේ එයාගේ තැනට විතරයි. එච්චර එයාගේ ලෝකේ. ඒ වගේ මේ මාළු ටැංකියේ තියෙන මාළු ටික වගේ අපිත් මම මම කියලා මගේ මගේ කියලා ටැංකියක ඉන්නේ. අපේ කියලා ගත්ත කොටුවක් රාමුවක් තියෙන්නේ. ඇහැට පෙනෙන දේට විතරයි අපි තීරණය කරන්නේ. මේ මගේ කියන කොටුවේ තියෙන දේ විතරයි දකින්නේ. නුවණින් දකින්න ඕනේ දේ අපි දකින්නේ නැහැ. ඒ වගේ මල් ටැංකිය ඉන්න කෙනාට ලෝකෙ නොපෙනෙනවා වගේ මේ කොටුවේ ඉන්න අපිට අනවරාග්‍ය සංසාරේ පේන්නේ නැතික පුදුමයක් එහෙම නෙමෙයි. අපායේ පේන්නේ නැහැ, දිව්‍ය ලෝකේ පේන්නේ නැති එක පුදුමයක් එහෙම නෙමෙයි. දැන් අපි දන්නේ අපි තීන්දුව తీරන අරගෙන තියෙන මේ කොටුව තුලයි කියලා. නමුත් මිනිස්සෙක් වෙච්ච නිසා තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා මම උපමාවක් කියන්නම්. අපි මුහුදේ තියෙන වතුර දෝතක් අරගෙන බිව්වොත් අපිට ලුණු රහයි කියලා තේරෙනව නේද? තේරෙනවා. මේ වතුර දෝත ප්‍රමාණ වෙන්නේ නැද්ද අපිට මුළු මූදෙම තියෙන වතුර ලුණු රහයි කියලා බලාගන්න. මූදේ ඔක්කොම වතුර බිල බලන්න ඕනේ ලුණු රහයි කියලා. නෑ. අර චූටි වතුර දෝත අපිට හිම්මත් වෙයි මුළු මොහොතෙම තියෙන වතුර ලුණු රහයි කියලා බලාගන්න. හොඳයි මේ නිම වැරදිද? වතුර දෝතක් අරගෙන බිව්වොත් ඒක ලුණු රහයි. එහෙනම් මේ වගේ මුළු මූදෙම තියෙන වතුර ලුණු රහයි කියලා අපි මිම්මක් ගත්තොත් හිතුවොත් ඒ මිම්ම වැරදිද? වැරදි නෑ. ඕන තැනකින් අරගෙන බිව්වොත් ලුණු රහයි. ඒ වගේ යමක් හිතන්ට පුළුවන් නුවණක් කියනවා නම් කෙනෙකුට ඒ නුවණක් තියෙන පුරුෂයෙකුට එක ජීවිතයක් ඇති සසර තෝරගන්න මේ ජීවිතයේ මව් මරුණු පියා මරුණු සහෝදරය සහෝදරී ඥාති හිතයිසින් මරුණු හෝ මැරෙන දුක උරුම වෙනවා නම් යාළු මිත්‍රයෝ මැරෙන දුක උරුම වුණා නම් උරුම වෙනවා නම් අදද ලෙඩ රෝග හැදෙන මහලු වෙන ජරාවටපත් වෙන බඩගින්න පිපාස වෙන දුක උරුම වුණා උරුම වෙනවා නම් සංසාරේ කොතනක හිටියත් මේක වෙලා තියෙනවා නේද? තව හිටියොත් මේක වෙනවා නේද කියන එක හිතාගන්න ඒ නුනට අපහසු වෙන්නේ නැහැ. ඒ නිසා හැම දිනම මේට වඩා නම් ජීවිතයේ යථා ස්වභාවය බලන්න ඕනේ. මේට වඩා ජීවිතයේ යථා ස්වභාවය දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ හැම කෙනෙක්ම දන්නවද උපන්න දවසින්ද මරණවසන්න මොහොත වෙනකන් ජීවිතේ ජීවත් කරනවා කියලා කරන්නේ මොකද්ද කියලා. සැප සතුට දෙක මේ හොයන්නේ අපි. අපි දන්නේ ඒකවත්. ජීවිතේ ජීවත් කරනවා ජීවත් වෙනවා රස්සාවට යනවා කුඹුරු කොටනවා, ගොවිතැන් කරනවා, කන්තෝරුවක වැඩ කරනවා කියන ටික තමයි දන්නේ අපි. ඇයි මේක කරන්නේ කියන පරිශ්‍රණය හෙව්වද? පරිශ්‍රණය කළාද? කළොත් මොකද වෙන්නේ? මේක නොකළොත් දුක් විඳින්න දෙයි. හැම කෙනෙක්ම මේ කළා තියෙන්නේ මොකෙන්ද? දුක නැති කරන්න. දුක නැති කරන්න උත්සාහවත් වෙන අපි දුක ඇති උනේ කොතනින්ද කියලා බලලා තියෙනවද? නෑ. කවදාවත් නෑ. මේ වහල හිල් වෙලා තෙමෙනවා නම් වැස්සට දැන් තෙමෙනවා. මේ වහල වහන්න ඉස්සර වෙලා ඒක තෙමෙන එක නතර කරන්න නම් වහල දැන් කොතනක් හරි හිල් වෙලා තෙමෙනවා. දැන් අපිට නොතෙමෙන්න ඕනේ. නොතෙමෙන්න කියලා කොතනක් හරි ගහුවට හරියනවද? නෑ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? වහන්න ඉස්සෙල්ලා කරන්න එකක් තියෙනවා. කොතනද තෙමෙන්නේ කියලා හොයන්න ඕනේ නේ. ආ හොයලා ආ මෙතන එතනේ. දැන් එතන හොයලා ඉවරලා බලන්න වහන්න ඕනේ. ඒ වගේ දුක නැති දුක එනකොට අර වහල දෙමනකොට කොතනක් හරි වහනවා වගේ වැඩක් අපි කරන්නේ. දුක එනවා දුක් විඳිනවා දුකයි කියලා තේරෙනවා. දුක නැති කරන්න මොකක් හරි එකක් කරනවා. දුක නැති කරන්න මොකක් හරි එකක් කරන්න එපා. ඉස්සෙල්ලා බලන්න දුක ඇති උනේ කොහොමද? දුක සමුදය බලන්න. මේ දුක ඇති උනේ මෙහෙම නේද? මේ හේතුව නැති කළාම දුක නැති වෙනවා කියලා දැකලා ඒ හේතුව ආවරණය කරන්න. එහෙම වුණොත් දුක නැති වෙයි. ඉතින් මෙන්න මේ ටිකමයි අපිට අනවරාග්ග සංසාරෙදි නෙලගුණේ ඉන්නේ සසරෙදි. අද දවසේදීත් අපි මේකම කරනවා නම් තේරුමක් නැහැ අපේ ජීවිතයේ මිනිස්සයා කියලා. අපි එහෙමනම් අර පළඟැටියා වගේම වෙනවා. පළඟැටියා දුකම විඳින්න දුකටම තණ්හා කරන මරණකම්. ඒ දුක දන්නේ අපිත් කරන්නේ ඒ ටිකම වෙනවා. එහෙනම් අපි සුදුසුයි මොකේද? මොකේද සුදුසු? පළගැතිය ඒ විදිහට දුක දුක් විඳින පහකට කරලා දුක් විඳිනවා ආපහු පණතිකෝ තණ්හා කරනවා ආයෙත් පයින් නැරෙන කම්ම කරන්නේ දුකම විඳින්න දුකටම තණ්හා කරන දුකට පරිණමිතේ දුකේ කලකිරෙන්නේ නැහනේ අපි ඒ ටිකම කරනවා නම් අපි සුදුසුයි මොකේද ඈ දුකට මිනිස්සයා කියන්නේ සුදුසුද? නෑ. එහෙනම් සුදුසුයි මොකේදද? බලන්න මම නම් නෙමෙයි කියන්නේ ඕගොල්ලෝමයි හරිද? එතකොට මෙන්න මේකයි ඇත්තටම අපේ தත්ත්වය. කල කිරෙනවා නම් නුවණක් තියෙන කෙනෙකුට හිතනවා නම් ජීවිතය ගැන නුවණක් තියෙන කෙනෙකුට ඇත්තටම මෙපමණක් නැති. මෙන්න මේ නිසයි බුදුහාමුදුරෝ දේශනා කළේ සසර දුකයි කියලා. ලෝකයා දුක් විඳිනවා දුකේ අඬනවා වැළපෙනවා නමුත් දුකින් ඈතර වෙන්න මඟ දන්නේ නැහැ ලෝකයේ අය දුක නැති කරන්න කියලා යමක් කරනවා නම් ඒක නැවත දුක ඇති වෙන්නම හේතුවක් වෙලා ඒත් ලෝකයා ඒක දන්නේ නැහැ කියලා දැකලායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ විශාල ගින්නක් ඇවිදිනවා මේක නිවන්ට ඕනේ නිවන්ට කියන අදහසයි තියෙන්නේ නිවන්ට කියන සිතයි තියෙන්නේ වින්න එපා බවයි තියෙන්නේ දාන්නේ මෝඩකමට මොනවද පිදුරු වියලි දර කරත්ත ගන්න දැන් මොකද වෙන්නේ තව තවත් ඇවිලෙනවා දැන් ගින්න නිවන්ද කියලා කරන්නේ ගින්න ඇවිලෙන දේ නම් මෙයා ගින්නේ මිදෙයිද නැහැ ගින්න නැති කරන මඟ දන්නවනේ ඒ වගේ අපිත් දුක දුකයි කියනවා දුක අපහසුයි අමාරුයි කියනවා දන්නවා අපි හැමෝටම ඕනි දුක නැතුව ඉන්න බඩගින්න පිපාස මේ ඔක්කොම දුක් ස්කන්ධ පරිහරණ දුක් නමුත් අපි මේ දුක නැති කරන්න කියලා කරන දේ තව දුකකට හේතුවක් වෙලා කියලා දන්නේ හැමදාම අපි කරන්නේ දුක නැති කරන්න කියලා යමක් කළොත් ඒක තව දුකක් වෙලා ඉඳගෙන ඉන්න එක දුකක්. ඒක නැති කරන්න කියලා කරපු එක ඊට පස්සේ ආය දුකක් වෙලා නේ. හිතගත් එක දුකක් වෙලා. හිතගන්න එක දුකක්. ඒක නැති කරන්න කියලා කළොත් ඉඳගන්න එක. ඒක ආය දුකක් වෙලා. ඕක ඔය නිකන් උපමාවක්. හැම එකක්ම එහෙම. මොන අපිට ධර්මයේ මල්ලෙක් නැහැ. ඒක දුකයි. දැන් මේ දුකෙන් මිදෙන්න කියලා අපි ධර්මයක් හදාගත්තොත් මොකද වෙන්නේ? දැන් දුක නැද්ද? එක එක දුකක් වහන්න දැන් ගත්තා කියලා දුක් දෙකක් නෙමෙයි සිය ගන්නන්. දැන් ලෙඩ වුණත් දුක, ළමයා ලෙඩ වුණත් දුක, හෙම්බිරිකාර වුණත් දුක, ඔළුව ගැටුමක් වුණත් දුක, ඉගෙන ගත නැතත් දුක, කියෙන් දේ වෙනසත් දුක මේ දුක් වැලක් ගත්තේ. එතකොට අපි මේ එක දුකක් වහන්න කියලා දුක් ලොරියක් විතර පටවගෙන දුක් නැති කරන්න හදනවා. මේක මෙහෙම වෙන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරපු සත්‍යධර්ම නොදන්න නිසා. මේ අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා මේ දුක මෙන්න දුක ඇති උනේ මෙහෙමයි. මේ දුක නැති වෙන්නේ මෙහෙමයි. මෙන්න මේකයි නැති කරන මග කියලා පැහැදිලිවම දුකක් වෙන්නලා. බුදුහාමුදුරු දේශනා කළ මං කෙරේ අදහන් තෙපා. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලාවත් ගන්න එපා. ඕගොල්ලොම නුවණින් බලන්න. මේ චතුරාර්ය සත්‍ය කියන එක කිසිම ආගමකට හෝ දහමකට හෝ පරිසරයේ පුද්ගලයෙකුට හෝ කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි ඇත්තක් මේක සත්‍යයක් නුවණක් තියෙනවා නම් ඇස් දෙකක් තියෙනවා නම් ඇස් දෙකේ තියෙන නුවණ තියෙන පුරුෂයෙකුට ඇස් කරලා බලලා අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන් ධර්මයක් ඇත්තක් අය මරණයෙන් පස්සේ ලැබෙන එකක් එහෙම නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන දුක මේකයි ඕගලන්ට තියෙන ප්‍රශ්න ටික මේ දුක්යෙන් බැහැර වෙනවද කියලා කියන්න. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු භවයේ දුක, මරණ දුක, අප්‍රියංගා එක්වීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, හිතන දේ නොලැබීමේ දුක, දැඩි වේස, ස්කන්ධ පරිහරණය දුක කියලා පෙන්වනවා. දැන් මේකට අයිති නොවන දුකක් කියන්නේ ඕගොල්ලෝ කියන දුක මම පෙන්වනවා මේ තුනේ. කියනවාද එහෙම දුකක්? ආ කවුරු හරි ඥාතිවරයෙක් මරුණා. දැන් මේ දුක අයිති මොකේද මේ ගොඩේ? ප්‍රියංගෙන් වෙන්වීමේ දුකට අයිති. ඔන්න අකමැති පුද්ගලයෙක් අපේ ගෙදරට ආවා. දැන් මොකේද අයිති? අපියමයි. ස්විච් එකක් ගත්ත ඇදුනේ නෑ. දැන් මොකේ මොකයිද මේ මේ දුකයිද? හිතන දේ කැමැති බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක. දැන් මේ බුදුහමර පෙන්වලා තියෙන්නේ. එහෙම දුක ඉඳලා නේද? ස්වීට් අරගෙන ඇදෙන්නේ නැතුව ඒක ඇදිනෙත් නැහැ කියලානේ. එතකොට මේ චතුරාර්ය සත්‍යයෙන් ධර්ම මේ අපිට ඇති වෙන දුකෙන් තොර වෙන දුකක්ද මේ කියලා තියෙන්නේ. අපිට ඇති වෙච්ච දුකමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ දුක පෙන්වලා ලෝකෙට දන්නවද මේ දුක ඇති උනේ කොහොමද කියලා කියලා. මොකද දැන් අපි නම් හිතන්නේ සුවිප් එක ඇදුනේ නැති හින්දායි මේ දුක එන්නේ. අපි දන්නේ ඔහොමනේ. දුකට හේතුව සුවිප් එක ඇදුනේ නැති බව. ගේ කැඩුනේ හින්දායි දුක එන්නේ. දරුවා මරුණු හින්දායි දුක එන්නේ. ඥාතියා මරුණු හින්දායි දුක එන්නේ. මුදල් නැති හින්දායි දුක එන්නේ. රස්සාව නැති හින්දායි දුක එන්නේ කියලානේ අපි දන්නේ. නේද? දැන් අපිට දුක නැති කරන්න හොඳ මාර්ග ගොඩක් තියෙනවා. සුවිප් එක ඇදුනොත් දුක නැතුව ඉන්න පුළුවන්. එතකොට තව දරුවෙක් හදාගත්තොත් ඒ වෙනුවෙන් නැත්තම් දරුවා මරුන් නැත්තම් දුක නැතිව හිටියා. මුදල් තිබුණොත් දුක නැතිව ඉන්න පුළුවන්. රස්සාවක් තිබුණොත් දුක නැතිව ඉන්න පුළුවන්. ලියක් දොරක් හදාගත්තොත් දුක නැතිව ඉන්න පුළුවන් කියලා ඕක නේද අපි දුක නැති බව දකින්නේ. ඇයි අපිට ඕකේ අනිත් පැත්ත හිතන්න බැරි. හොඳයි. අපි ලියක් දොරක් හදාගත්තොත් දුක නැතිව ඉන්න පුළුවන් නම් ගෙවල් දොරවල් තියන අය දුක නැතුව ඉන්නේ. රස්සාව ගත්ත දුක නැතුව ඉන්න පුළුවන් රස්සාව තියෙන අය දුක නැතුව තින්නේ. දරුවෙක් හදාගත්ත දරුවා ඉන්නවනම් දුක නැතුව ඉන්න පුළුවන් දරුවෝ තියෙන අය දුක නැතුව තින්නේ. ඇයි අපිට හිතන්න බැරි? මොකද ඒ අය මෙහෙම වෙද්දී අපි විතරද අජරාමර වෙන්නේ මේක? හිතන්නේ අපි ටිකක් හිතන්න හොඳට නුවණ මෙහෙවල හිතුවොත් එනවා මේක වැරදි කියලා. බුදුහාමුදුරේ ඒ බඳු ලෝකයට පෙන්නවා. දුක ආවේ ගේ කැඩුන හින්දාවත් දරුවා මරන හින්දාවත් රාසාව නැති හින්දාවත් නෙමෙයි තණ්හාව නිසා කියනවා. ගෙවල් දොරවල් හදලා දරුවෝ හදලා මුදල් හොයලා රස්තාවල් හොයලා දුක නැතුව ඉන්න බෑ. තණ්හාව නැති වුණොත් දුක නැතුව හිටියයි කියලා පෙන්වනවා. හරිද? ඒ හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගෙ පුනොත් දුක නැති කරන්ත මඟ කියලා. දැන් මේ ටික අපි අහලා තියෙන ඔක්කොම අහලා තියෙනවනේ. අහලා තියෙනවා. නමුත් මේක වචන ටිකක් මේ මේක වචන සෙට් එක පැත්තක. ඔන්න තිබ්බා. දැන් හැමෝම අනුදර්ශනීය තමයි ක්‍රියාත්මක වෙන්නේ. දුක ඉන්නේ ගේ කැඩුණු හින්දා මුදල් නැති හින්දා හරක බාන නැති හින්දා රස්සාවක් නැති හින්දා තමයි දුක එන්නේ. මේවා තිබුණොත් රස්සාවක් තිබුණොත් දුක නැති වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් තිබුණ හැදුවොත් දුක නැති වෙන්න පුළුවන්. දැන් ඔක්කොම දුක නැති කරන ප්‍රතිපදාවක් හැදෙනවා. මොකද? දුක නැති වෙන්න ගෙවල් හදනවා. දුක නැති වෙන්න රස්සාවල් කරනවා. දුක නැති වෙන්න මිල මුදල් හදනවා. මේකට බෞද්ධය කියන්නේ හැකිද? මේ බුදුහාමුදුරන් දර්ශනයට අපි බුදුහාමුදුරුව අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා අපි ශ්‍රාවකයෝයි කියනවා බෞද්ධයෝයි කියනවා බෞද්ධය කියන එකේ තේරුම මේ ආගමක් නෙමෙයි බුද්ධිමතා කියනවා දැන් කොතනද අපිට බුද්ධිමතා කියන්න පුළුවන්? ඉතින් ලෝකේ හැමෝම කරන එකම නෙමෙයි කරන්නේ. තේරුවක් නැහැ. හ්ම්. දැන් අපිට පුළුවන් මේකෙන් බුද්ධිමතා කියන්නේ. එහෙම නෙමෙයි ඔක්කොම බෞද්ධ මුළු ලෝකෙම. ඇයි ඔක්කොම ඉන්නේ මෙතන නේද? ඔක්කොම එතන. අපි අර අර ටික විතරක් අහලා වචන සෙට් එක හරියට පෙට්ටියක දාලා වහලා වගේ පරිසංගල තියෙනවා. අපි දුක් විඳින්නේ අර පළඟැටියා පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැප්පුණේ නැහැ. ඌම ඒ සතාම පහනට පැනලා දුක් වගේ අපි දුක් විඳින්නේ හිතාමතාම. අපි විතර අවාසනාවන්ත පුද්ගලයෝ මේ තුන් ලෝකෙම නැහැ. ඇයි බෞද්ධ නොවන අයට ඇත්තටම දෘෂ්ටිය වැරදි නිසා හෝ සද්ධර්මයේ නොලැබුණු නිසා හෝ මෙහෙම ධර්මයක් නොලැබුණු නිසා දුක් විඳින්නේ අය. සමහර විට ඒ අයට මේ ඇත්ත කියලා දෙන්න කෙනෙක් හිටියනම් ඇත්ත තේරුණා නම් මේ අපිට වඩා වේගෙන් ගනි. අද බුදුහාමුදුරුවෝ පහළ වෙලා මිනිස්සෙක් ලැබිලා සද්ධර්මයක් ඇහිලා වචනත් ඇහිලා ඒක පැත්තකට කරලා තියලා දුක් විඳින මාවතේ හැසිරෙන්න තරම් අපි අවාසනාවන්ත වෙලා. ඒ තරමට අපි මෝඩ වෙලා. හිතන්න ජීවිතය ගැන මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ හිතියේ නැත්තම් ආයේ ත්‍රිසංගත මනසක් ලැබුණු වෙලාවේ හිතනවයි කියන කාරණාවක් නම් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මේ බොහොම මෛත්‍රී සාගත මේ මගේ වේගය හැටි ඈ මේ ඇත්තටම මේ ජීවිතය ඇයි මේ බලන්න කියලා හරි දුකක් හිතෙනවා ඈ අපිව හදපු අඬපු අම්මලා වගේ මේ අම්මලා හැමදාම අපිව පෝෂණය කරන මේ ස්වාමීන් වහන්සේලා නමුත් ඇයි මේකෙන් වැඩ ගන්න නැත්තේ කියන කරුණයි මේ කියන්නේ හැමදාම. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම අපේ ජීවිතයට අරගත්තොත් ඇයි අපිට ජීවත් වෙන්න බැයිද? පුළුවන්. අපි ඒ දහම තෝරනොගන්න කේ දෝෂේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ දුක උන් අපිට පෙන්නපු ටිකමයි. දුකට හේතුව තණ්හාව කිව්වා. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කිව්වා. මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ දුක නැති කරන මඟ කියලා පෙන්වුවා. අපි මෙන්න මේ ටික ටිකක් බලමු. ඒ ටික කියන එක තමයි මම අර කියන්නේ. ඉතුරු ગાතා. ඒ කියන්නේ අර දන්වැලෙන් බඳපු බල්ලා කනුව වටේම දුවනවා වගේ හැසිරෙනවා වගේ අපි මොකද කරන්නේ මේ දුකේම හැසිරෙනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුකයි නම් අපි දුකේම ඉඳගෙන ඉන්නවා. දුකේම හිත ගන්නවා. දුකේම හැතිරෙනවා දුකේම අයිදිනවා කියප එක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ ඉඳගෙන හිටියත් හිතගත්තත් නිදාගත්තත් ඇවිද්දත් අපි කොහෙද ඉන්නේ පංච පාදනස්කන්ධය තමයි කියන්නේ දුකේමයි මේ ඉන්නේ දුකේමයි හැතිරෙන්නේ පංච පාදනස්කන්ධයකමයි හැතිරෙන්නේ දුකේමයි හැතිරෙන්නේ ආය මේ හතරේ දියවෙන් එකකවත් දුකෙන් බේරලා හැම නැහැ නුවණැති කෙනාගේ ලක්ෂණය මේකයි එහෙනම් දැන් මේ හා දුකෙන් මිදෙන්න පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න ක්‍රමයක් බුදුහාඳුර පෙන්නනවා. මොකද්ද? මේ දුක කියලා දකින්ට මේ දුක ඇතිවෙච්ච හේතුව මේක නේද කියලා දකින්ට මේ දුක නැතිවීම මේක නේද කියලා දකින්ට නැති කරන මාර්ගය මෙන්න මේක නේද කියලා දකින්ට මේ දැකීමටම කියනවා ආර්ය ශ්‍රාවකය කියලා. ඇත්තටම මෙයා දැක්කා දුක නැති කරන ඇත්තටම දුක නැති වෙන ක්‍රමය දැක්කා. යම් ක්‍රමයකට පිළිපැද්ද දුක නැති වෙනවා නම් මෙච්චර කාලයක් අපි කලේ දුක නැති වෙනවා කියලා ඇති වෙන විදිහට කළා. මේ ක්‍රමය කළාම ඇත්තටම දුක නැති වෙනව නේද කියලා නෝනක් ආවා. එන මට්ටමට දකින්න. දැන් ඒක අපි බලමු. මේ දුකයි කියලා දකින්න ඕනේ. මොකද්ද දුක? රූපේ දුකයි. යමෙක් රූපය අභිනන්දනය කරයිද යෝ රූපං අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති රූපය දුකයි වේදනාව සංඥාව සංකාරය විඥානේ දුකයි මේ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අපි ගත්තොත් රූපං ඒත්තං මම ඒසු හමස්මින් මේසු අත්තාති මේ රූපය මගේ රූපේ මම රූපේ මගේ ආත්මයයි කියලා ගත්තොත් අපිට මේ රූපය නිසා ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය මේ ඔක්කොම දුක් විඳින්න වෙනවා. පුද්ගල භාවයෙන් විඳින්න දුක් විඳින්න වෙනවා. මම ඔකට උපමාවක් කියන්නම්කෝ. ඔන්න ඈතක අපි ටිකක් දුරට ඉන්නේ අපිට ඈත පේනවා ඈතක තියෙනවා තමයි ඉන්නවා. හරිද? දැන් ඈත වැඩිකම හින්දා අපිට පඹය පේන්නේ නැහැ මිනිස්සයා කියලා තමයි පේන්නේ. දැන් මෙතන හොඳට බලන්න අපි දැනගත්තත් නොදැනගත්තත් එතන පවතින ධර්මතාවය මොකද්ද? පඹය. හරිද? දැනගත්තත් නොදැනගත්තත් එතන පවතින ධර්මතාවය පඹය. පඹය බව පැහැදිලි නැති නිසා පිරිසුදු නැති නිසා ඒ මිනිස්සෙක් නේද කියන අදහස අපිට ඇති වෙනවා නම් ඇති වුණා නම් දැන් මේ මිනිස්සය කියන අදහස ඇති උනේ කොහොමද නිසාද? අර පඹය නේද? නෑ. පඹය බව දැනගත්ත නොදැනගත්තත් පඹයමයි. පඹය බව නොදන්නාකම නිසායි මිනිස්සය කියන අදහස ඇති උනේ. එහෙනම් මේ මිනිස්සය කියන අදහස ඇති උනේ මොකක් නිසාද? ඇත්ත නොදන්නාකම නිසා මිසක අවිද්‍යාව නිසා මිසක මිනිසයා කියන අදහස ඇති උනේ. දැන් අපි සම්බය බව දන්නේ නැත්නම් සම්බය බව පිරිසිදු නොදකින නිසා නොදැක්ක නිසා මිනිසයා කියන අදහසක් ඇති වෙනවා කියන එකත් නොදැක්කුවා. දැන් අපිට මේ දෙකම එකට එකතු වෙලා අර මිනිස්සෙක් කියන එකමයි හිටින්නේ. ඔන්න දැන් මිනිස් ඒ මිනිස්සයා කියන එක හැදින්නේ අපිට ඕමයි. දැන් එතන මිනිස්සෙක් නේ ඉන්නේ කියලා ඒ මිනිසයා හොඳයි කියලා ඔන්න රාගයක් ඇති කර ගන්නවා. නෑ නෑ ওই මිනිසයා හොඳ නෑ මේ පැත්තේ මිනිස්සු හොඳ නෑ ටිකක්. ඔන්න ද්වේෂයක් ඇති කර ගන්නවා. ওই මිනිසයා කියලා මෝහයක් ඇති කර ගන්නවා. දැන් රාග දේශ මෝහ. ඈ ওই මිනිසයාට ගහන්න ඕනේ, මරින්න ඕනේ, මරන්න ඕනේ, නැත්නම් මිනිසයා එක යාළු වෙන්න ඕනේ කියලා දැන් කැමැත්තට අකමැත්තට තමයි දැන් විතර්ක පහළ වෙන්නේ. නැත්නම් මිනිසයාට වතුර ටිකක් දෙන්න ඕනේ, ඕන්න දැන් කුසල සාගතවත් තියෙන්න පුළුවන්. දැන් මේක තමයි අපේ ලෝකේ. අපි ගන්න. දැන් අනේ මේ මිනිස්සුත් ලෙඩ වෙයිනේ, මේ මිනිස්සුත් මහලු වෙයිනේ, මේ මිනිස්සුත් මැරෙන්නේ කියලා අපිට මේ මිනිස්සෙක් නිසා මේ මිනිස්සු ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක් කියලා යම් දුකක් වින්දානම් මේ වගේ සියලුම පුද්ගලයෙක් නිසා විඳින දුක් ටික ලෝකේ ලැබෙනවා. දැන් හොඳට බලන්න මෙතන මේ පුද්ගලයෙක් නිසා විඳින්න වෙන මේ දුක් ටික දිහා ඉපදීම ලෙඩවීම මහලු බව තඹයා උන තැන තඹයා උනා නම් තඹයාට විතරක් ඉපදීම ලෙඩවීම මහලු බව කියලා දුක තියනවද නෑ එහෙනම් මිනිසයා කියන අදහස විතරක් තිබුණොත් අදහසේ ඉපදීම ලැබීම මහලුවව තියනවද නෑ මිනිසයා කියන අදහසේ නෑ නමුත් මේ ඇත්තක් දන්නේ නැත්නම් ඇත්ත නොදන්න නිසා මේ වගේ දෘෂ්ටියක් ඇතිවෙත් ඒකත් අදහසක් දන්නේ නැත්නම් දෙක එකට වෙලා අර මිනිසයා කියන අදහසක් ආවම ඒ රූපයේ දිරනකොට කැඩෙනකොට බිඳෙනකොට එන්නේ මිනිසයාට උනා කියන එක. ඔය මම උපමාවක් කළේ ඒ වගේ පඹයා වූ තැන දැනගත්තත් නොදැනගත්තත් පඹයා වගේ මේ රූපය අපි දැනගත්තත් නොදැනගත්තත් සත්ව පුද්ගල ආත්ම භාවයට අයිති නැති හරියට මෙන්න මේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු අනිත්‍ය වෙන වෙනස් වෙන නිතරම පිළියම් කළ යුතු රූපයයි මේක රූපේ විතරයි මේකට රූපය කියනවා වගේ මේකටත් රූපෙම විතරයි මේ මේ රූපය පිළිසිඳ නොදන්නකම නිසා මේක මම කියන අදහසක් අපිට ඇති වෙලා තියෙනවා දැන් මම කියන අදහස ඇති උනේ මේ රූපයෙන් හින්දා නෙමෙයි රූපේ ඇතිගතු නොකරන කම නිසා දැන් අපිට රූපයත් අඥානං දුක්ඛේම අඥානං දුක දන්නේත් නැහැ දුක්ඛ සමුදය දඥානං දුක නොදන්නා කම නිසා මම කියන අදහසක් ඇති වුණා කියන එක දන්නේත් නැහැ දැන් රූපේ දන්නේත් නැති වෙනකොට රූපේ නොදැකීම නිසා කෙලෙසයක් ඇති වුණොත් ඒකත් දන්නේ නැතිනම් දැන් මේ දෙකම එකට වෙලා දැන් මේ රූපේ මම වෙලා ඔන්න දැන් මම දැන් මම ලෙඩ වෙන දුක මම මහලු වෙන දුක මරණයටපත් වෙන දුක ප්‍රියංගෙන් වෙනවීමේ දුක් විඳින්න වෙන බව අප්‍රියං ආයුක්ීමේ දුක මේ ඔක්කොම දැන් විඳින්න වෙනවා දැන් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා දකින තාක් මේ දුක විඳින්න වෙනවා මේ දුක දෙන්නවා බුදුහාමුදුරුවෝ දුකට හේතුව මොකද්ද දුකට හේතුව මොකද්ද මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා දකින බව අර පඹය උතන පඹය මිනිස්සෙක් කියලා දකින බවයි මේ රාග දේශ මොහ ඇති වෙන්නේ කෙලෙස් ඇති වෙන්න හේතුව මිසක මේ දුක් විඳින්නේ පඹය නිසාවත් මේ අදහස නිසාවත් නෙමෙයි මේ ධර්මතාවය ඇත්තම දෙකීම නිසා ඇති වෙන දෘෂ්ටිය නිසායි තේරුම් ගන්න කියන්නේ ඒ වගේ මේක ඉතින් නැවත නැවත අහන්න ඕනේ මේ රූපය ස්කන්ධ මාත්‍රයක්. මේ රූපේ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා අපි දකින බවක් තියෙනවා මෙන්න මේකයි දුක ඇති උනේ. පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. මේ පුද්ගල භාවයයි මේ රූපය මගේ මම මගේ ආත්මයයි කියන කෙලෙසිය නිසායි මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි දුක පංච උපාදානස්කන්ධයේ මේ දුකට හේතුව මොකද්ද මේ රූපය මම මගේ මගේ ආත්මය කියලා දකින බව. මේ දුක නැති වෙනකොට කොහොමද දකින්න ඕනේ? නේතම් මම නේතු අමස්මි නෙමෙතු අත්තාති. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත්. නැත්තම් මේ රූපේ මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියන නුවණ අපිට එළඹ සිටියොත් මේ පුද්ගල භාවයෙන් වෙන දුක එන්නේ නැහැ කියලා පෙන්වනවා. පෙන්නලා ඒ හින්දා මාර්ගයේ තැනෙව්වා රූපයේ පිළිසිඳ දකින්න. මේ යම් කිසි කෙනෙක් මේ රූපයේ කෙස්ලොම් නේද ධම්මස්නහර මේ කුණු කොටස් 32ක් නේද තියෙන්නේ. කන බොන ආහාරය නිසා නේද ඇති වෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනව නේද කියලා රූපේ ස්වභාවයේ පිළිසිඳ දැක්කොත් පොළවේ තියෙන ඕජා සාරය නිසා ගහක් හැදෙනවා. ගහට හිතෙන්නේ නෑ මම ආහාර නිසා හැදෙනවා කියලා. ආහාරයට හිතෙන්නේ නෑ මම ගහ හදනවා කියලා. එහෙම මමායනයකින් තොරව මේ හේතුව නිසා මේ ඵලය හැදෙනවා. ආහාරය නැමති හේතුව නිසා ගහ නැමති ඵලය ඇති වෙනවා. ආහාරය නැමති හේතුව නැති වෙනකොට ගහ නැමති ඵලය නැති වෙනවා කියන ධර්මතාවයක් වෙනව නේද? ඒ වගේ බත් පාන් කෝපි මුංයට දන්නේ නෑ මම මේ ශරීරයේ කිස් හදනවා ලොම් හදනවා නියදත් සම්මස්නාර හදනවා කියලා. මේ ආහාරය නිසා මේ කොටස් හැදෙනවා. මේ කෙස්ලොම් නියදත් හම්මස් නහර දන්නේ නෑ මම මේ ආහාරය නිසා හැදෙනවා කියලා. මේ හේතුව නිසා ආහාරය නැමති හේතුව නිසා මේ රූපේ නැමති ඵලය පවතිනවා. ආහාරය නැමති හේතුව නැති වෙනකොට රූපේ නැමති ඵලය නැති වෙනවා. මේ හේතුවත් ඵලයක් හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන හේතුඵල නිරෝධ ධර්ම නොදන්නාකම නිසා මේක මම මගේ මගේ ආත්මය කියන කෙලෙසියක් ඇතිවෙ වෙනවා. දැන් මේ කෙලෙසිය නිසා අපි මේ දුක් විඳින්නේ. මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා. මේ දුක නැති වෙනවා, මේ කෙලෙසිය නැති වෙනවා නම්, මේ කෙලෙසිය නැති වෙනවා මේ විදිහට රූපේ පිටින් දැක්කොත්. ඒ හින්දා හැමෝම තම තම අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ අනන්‍ය සරණ ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණ අනන්‍ය සරණ තමා තමාට පිහිටක් කොට වාසය කරන්ත අනිත් පිහිටක් නැහැ තමන් තමන්ට සරණක් කොට පිහිටක් කොට ආලෝකයක් කොට වාසය කරන්ත වෙන පිහිටක් නැහැ කෙනා කෙනා තම තමන්ව මුදව ගන්නට තම තමන් දක්ෂ වෙනවා සිහිපත් කරගන්න හොඳට දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ නිසා හරි තණ්හාව ඇතිවලා සසර හිතියෝ දුක් විඳින්න වෙන සංයෝග මිසක ආයෙත් මේ තණ්හාව නිසා සසරෙන් එහා පැත්තට ගිය දවසට මේ කවුරුවත් ඉන්නේ නැහැ කෙනා කෙනාට දුක් විඳින්න වෙන්නේ යාළුවෙක් එක්ක එකතු වෙලා වැරදි වැඩක් කළා හිරේ විලංගේ වැටුනොත් දුක් විඳින්න වෙන්නේ Tamante මිසක යාළුවෙ ඉන්නේ නැහැ යාළුවෝ දුක් විඳින්නේ නැහැ ඕන්න බක්කාර්කලයක් දීලා එච්චරයි නේද ඒ තමන්ට ඉරේ ඉන්න වෙනවා. ඒ වගේ මේ ඔක්කොම ඉන්නවා මගේ දුව පුතා සහෝදරය සහෝදරි කියලා මේ තණ්හාවෙන් අල්ලගෙන ඉන්නවා. තණ්හාව නිසා එහා පැත්තට යනවා. ඉරෙකට යනවා පව. මේ කවුරුවත් නම් ඉන්නේ නැහැ බලන්න. ඒ හින්දා තම තමන්ව සිහියෙන් නුවණින් රැකගන්න. තමන්ට පිහිටක් තමන් කරගන්න. වෙන කාගවත් පිහිටක් නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ අතහැර ගන්න එපා මනුෂ්‍ය ජීවිතය අතහැර ගන්න එපා සසර දුක්ගිනි නිවෙන සද්ධර්ම අවබෝධය අතහැර ගන්න එපා. මේ සසර අනවරාග්‍රයි. මේ තරම් වටිනා මේ අවස්ථාව ලැබුණු එකේ රූප බලලා සද්ද අහලා තියා ඒ පැත්ත බලන්න නැතුව ඉඳ වටිනවා. මේ අවාසනාවට අපිට මේ තරම් අර්ථයක් වෙන මේ තරම් සංසාරගත දුක්ඛයක් නැති කිරීමට පවුණු මේ සද්ධර්මයේ ආලෝකය අපිට නැහැ. සද්ධර්මයේ වටිනාකම දන්නේ නැති වෙලා මුළු ලෝකෙම වගේ తాවකාලික රූපී ආස්වාද මාත්‍රයක් විතරයි අපිට තියෙන්නේ. සංවේගයක් ඇති වෙන්න වටිනවා අපේ මනස ගැන. කලකිරෙන්න වටිනවා අපිට අපේ ජීවිතය ගැන. හැබැයි ඒක මොනක් තියෙනවද නැත්තම් මොකද කරන්නේ? නිර්ගී දුවන එකනේ තියෙන්නේ නේද? ඉතින් <clears throat> බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ බොහොම වටිනා තැනක් ගැඹුරු තැනක් වෙනවා මේ ජීවිතයේදීම මරණය පස්සේ නෙමෙයි. මේ සියලුම දුකෙන් මිදෙන්න. පඹය පඹය බව පිරිසිඳ ළඟට ගිහිල්ලා දැක්කොත් මිනිසයා කියන අදහස නැති වුණොත් මිනිසයා කියන අදහසෙන් එන දුක් මෙයාට තියෙයිද? නෑ. රූපේ රූපේ පිරිසිඳ දැක්කොත් රූපේ හැටියට පඹය පඹය හැටියට පිරිසිඳ දකිනකොට මිනිසයා කියන අදහස නැති වෙනවා මිනිසයා කියන අදහස නැති වෙනකොට මිනිසයා කියන අදහස නිසා එන දුකද නැති වෙනවා වගේ රූපය රූපය හැටියට පිළිසිඳ ගත්තොත් රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියන කරුණ ඉබේම දුර වෙනවා. රූපය දැක්කොත් මම පිළිසිඳ ගත්තාම ආරාධන දුර වෙනවා වගේ. එතකොට රූපය මමයි කියලා විඳ දුකක් කියන මේ ඔක්කොම නැති වෙනවා. ඒ වගේ වේදනා සංඥා සංකාර විඥාන මේ සිතත් සිතුවිලි කියන ධර්මතා ටිකෙත් මේ වගේ නැට්ට දැක්කොත් මේවා මම කියන කෙලෙකින් මිදුණොත් අර දුක් විඳින මේ ධර්මතාවය වගේ. මේකට ගැහුවට නොතේරෙනා නෙමෙයි. මට ගැහුවා කියලා හිතෙන්නේ නැහනේ. මේ රූපේ දන්නේත් නැහැ මට ගැහුවා කියලා. පහරක් වදිනුත් වදි දුක් වේදනාවක් උපදිනොත් උපදී. ඒ පුද්ගලයාට වෙන ධර්මතාවයක් කියන්නේ අනාත්මයි. නාත්ත මෙන්න මේ වගේ තැනක් තියෙනවා මේ ජීවිතේම දුකින් මිදලා ඉන්න මෙන්න මේ තරට එන්න කොහොම හරි උත්සාහවත් වෙන්න. බැයි නම් මේ දහම් පරයයෝ නුවණින් දකින්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා වැඩ පිළිවෙල දුක නැති කරන මාර්ගය හැටියට තමයි සතර සතිපට්ඨානය කියලා පෙන්නේ. ඒක දේශනා කරන්න කාලෙලා මදි ටිකක් දික්කේයි පොයේ දවසකට වේවා නිතර භාවනා කරන තරම මේ හැම තැනකම පෙන්වන්නේ මේ ටික. කොහාට හරි ගිහිල්ලා හරි මේ කර්ම හොයාගන්න. එක අදහසක් ඇති කරගන්න. කොහොම හරි මේ ජීවිතේම සතර දුකින් නැති කරන මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. පින්වත්නි බොහෝම දිනෙක සතර මෙතරම ඉපදිලා මෙතරම දුවන අය ඒ බඳු ලෝකයා අතරින් සතර පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනයි. ඒකත් සැබෑ වූ ආකාරයට මොනවා හරි දෘෂ්ටියකින් නෙමෙයි ඇත්තටම ඇත්ත විදිහට කොහොමද සතරෙන් ඈතර වෙන්නේ කියලා. හැමෝම උත්සාහවත් වෙන්න ඉපදෙන ලෙඩ වෙන මහලු වෙන ස්වභාවයෙන් යුක්ත වූ මේ ජීවිතය ඉපදීමක් නැති මහලු බවක් නැති මරණයක් නැති අජරාමර කියන්නේ මොකද්ද? ජරාව මරණය නැහැ කියන. ජරාව මරණය දෙකට අනිත් පැත්ත අජර අමර නිවනට මොකද කියන්නේ? අජරාමර. ජරා මරණයක් නෑ ඒකේ. මහලු බව මරණය නැති නිවන. ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතයේ අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා හැමදෙනාම උත්සාහයෙන් කියනවා. හොඳයි එහෙනම් මේ හැමදෙනා කල්පනා කරගන්න මේ අවස්ථාවේදී තමන් බොහොම සත්‍ය අදහසක් යහපත් අදහසක් කරුණා අදහසක් ඇතුළේ මෙතෙන්ට ආවේ. ඇවිල්ලා බොහොම වුමනාවෙන් සද්ධාවෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කළා. දැන් කල්පනා කරගන්න එහෙනම් මේ සියලු ආකාරයෙන් පහල කරගත් මේ සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයක් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ යහපත කැමති හිතවල කැමති ඉෂ්ඨකාරක යම් දේවගණ සමයක් වෙන සිල් දෙවියන් ඉතින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිව ඉතුරු වැඩි දියුණු කර ගැනීම දිවිස් පතන බෝධිකින් උතුම් වීම සමසත්වා ප්‍රසාදනා. ඒ වගේම දීපත් කරගන්න අපේ පින්වත් සියලු දෙනා සිද්ධ කරගත් සාවෝ සියලු කුසල ධර්මයන් පැවිදි ජීවිතයේ පළවෙනි වර්ෂය සම්පූර්ණ කරන්නේ අපගේ ලබුණුවේ ධම්මවිහාරි පොඩිහාමුදුරන් වහන්සේටත් ඒ වගේම අනිකුත් මහා සංඝරත්නයටත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වේවා විශේෂයෙන් මේ ධම්මවිහාරි පොඩිහාමුදුරන් වහන්සේගේ නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා තව තව කායික මානසික තනසිල්ල ඇති කර ගනිමින් ලෝකයට සම්බුදු ශාසනයට සේවාවක් කරමින් තමන්ටද සේවාවක් කරගන්නට මේ කුසල ධර්මයේ හේතු කෙනෙක්ගේ වේවා කියලා සාධනාවක් පවත්වනවා. හොඳයි ඒ වගේම කල්පනා කරගන්නට හැම දිනා නමින් නැති කාලය යාත්‍රා කළා මේ ජීවිතේ සාංකාරික සියලුම ඥාතීන්ට නියපරලෝ ගිහිල්ලා ඉන්නවා නම් ඕම් කළා උපිනත් මේ සතුටින් සාධනාදී ඥාතීන්ගේ පින් අනුමෝදන් වේවා ඥාතීන් දුක්ඛ තිස්ථානයේ සිටිනම් දුකෙන් අත මිදී සතුටවත් භාවයකටපත් වීම ඥාතීන් සතුටින් බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාධනාව. ඒ වගේම සිහිපත් කරගන්ට වගේම මේ පින්වත් සෑම දිනකටත් මේ ශක්තියාවට මේ පින්තුන් සම්බන්ධ වෙන්න පුළුවන් උනේ අපේ ධම්ම විහාරේ පොඩි ආමතුරුන් වහන්සේගේ මෑණියෝ පියා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නිසා මේ සෑම දිනකටත් මේ ඥාති හිතේසෙන්ටත් අවට මේ සහ සම්බන්ධ වෙන මේ හැමදාම සේනාසනට උදව් උපකාර කරන මේ අපගේ පින්වත් මෑණියෝ ඇතුළු මේ සියලුම දෙනාට මේ සියලු කුසල ධර්මයන් හේතු පාරමී වීමෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුර වේවා කරන කියන යහපත් දා සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපිපාසාදී වියකට දුගි දුප්පත් අසරණ බිඳු භාවකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදහත නිවිසනසී පන්න වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තව සදාකාලික සැප ඇත්තේ සාන්ත සුඛෝතුම් අජරාමර නිර්වාණ සම්පතිය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්ම මේ සෑම දිනාටම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා. හොඳයි හැම දිනම මොහොම වන්දනා කරගන්නට අදිවාදන පීරිස නිච්ඡං වද්දා ප්‍රසායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිස්සාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු